කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගන්න ඕනේ එවැනි අදිස්ථානයක් මුල් කරගෙන තමයි අපි නිවන් මාර්ග දේශනා මාලාවෙන් අනතුරුව ප්‍රත්‍යක්ෂා දේශනා මාලාව ආරම්භ කරෙත් එවැනි විශාල අරමුණක් පෙරදරි කරගෙන දැනගත්ත කරුණු ප්‍රායෝගිකව සතියක් පුරාවට පිළිපැදීමේ අරමුණෙන් තමයි ප්‍රත්‍යක්ෂා දේශනාවේදී අපි සතියක් එක ධර්ම කරුණක් අරගෙන ක්‍රියාත්මක කරේ. ඉතින් දැන් ඒ අනුව සති 45ක් ගෙවිලා මේ 46 වෙනි සතිය මේ වෙනකොට අපිට අත්‍යවශ්‍ය කරුණු බොහෝමයක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉහළම තැනකට උනත් තමන්ගේ හිත අරන් යන්න ඕන කරුණු පසුගිය සතිවල අපි කතා කරා භාවනා රමතාවය පිළිබඳව. ඒ වගේම ඊට ඉස්සෙල්ලා සත්ත්වනුපස්සනා පිළිබඳව ඊට ඉස්සෙල්ලා සිහිය නුවණ වීරිය ආදී ඊටත් ඉස්සෙල්ලා සප්තවිසුද්ධිය මේ වගේ අත්‍යවශ්‍ය කාරණා බොහෝමයක් කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ සිත দমনය කරගන්න කළ යුතු බොහෝ දේවල් අපි මේ මේ දින කිපේ ඊටාත්ම සියුම් කරුණු පවා සාකච්ඡාවට ගත්තා. ඉතින් ඒවා ක්‍රියාත්මක භාවයට ලං කරගත්තා. නමුත් අපිට දැනෙන තේරෙන දේ තමයි තාමත් අපි මේවා ක්‍රියාත්මක කරගන්න ප්‍රමාණයේ අඩුවක් තියෙන බවත් සමහර වෙලාවට අපිට මේ ලෞකික ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් අතර ගලප ගන්න බැරිව කොහොමද කටයුතු කරන්න කියලා පොඩි පොඩි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඒ හින්දා අපි දැන් මේ තියෙන ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් අපිට මේ අවශ්‍ය කරන වැඩපිළිවෙල කරගෙන යන්න නැවතත් ඒ කියන්නේ ගොඩක් ඉහළ මාතෘකා අපි සාකච්ඡා කරා ඒතෙන්ට ළඟා වෙන හැටි කතා කරා ගොඩක් දුරට ඒක නිසාවෙම තව තවදුරටත් මීටත් වැඩිය ප්‍රායෝගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා ලෞකිකත්වය සහ ලෝකෝත්තර පැත්ත දෙපැත්තම ආවරණය වෙන විදිහට අපි කොහොමද මෙහෙම ඉඳගෙන කටයුතු කරන්නේ කියලා. මේකින්ද මේ වැඩසටහන මේ සතියෙන් ඉවර වෙනවා ප්‍රත්‍යක්ෂ වැඩසටහන. මේකෙන් පස්සේ අපිට ලැබෙන්නේ ලෝව දිනන බුදුමග කියන වැඩසටහනයි. ඒකදී අපි කතා කරන්නේ ඇත්තටම එකම කරුණක් අරගෙන ඒ කරුණ කොයි විදිහටද ලෝකෝත්තර පැත්තට හේතු වෙන්නේ කොයි විදිහටද ලෞකික ජීවිතය සාර්ථක වෙන්න මේක හේතු වෙන්නේ කියලා එකම කරුණ දෙපැත්තටම හේතු වෙන ආකාරයට භාවිතා කරන්නේ කොහොමද? හරි. උදාහරණයක් ගත්තොත් පංචශීලය කියන එක නැත්නම් භාවනාව කියන එක මෛත්‍රී භාවනාව කියන එක ලෞකික පැත්තට වගේ ලෝකෝත්තර පැත්තට ඒක අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ලෞකික පැත්තට එකකින් වෙන යහපත මොකක්ද? අපි ඒක ප්‍රායෝගිකව කොහොමද භාවිතායට ගන්නෙ? අනිවාර්යයෙන්ම ඒක භාවිතා කරගන්න මොකද කරන්න කියන එක ගැන ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තමයි සාකච්ඡා කරන්නේ. මොකද මේ වැඩ කරන ගමන් කළ හැකිව වෙන විදිහට ඒවා අපි කතා බහ කරන්න ඕනේ. ඒ වගේ මේ වැඩ වලින් අත මිදලා කරන්න ඕන කොටස මොකද්ද කියලා හරියට දැනගන්න ඕනේ. තමන්ගේ ලෞකික ජීවිතයෙන් මතකට දින කීපයකට හරි අයින් වෙලා මොකද්ද කරන්න ඕන කරනවා නම්. හරි ඒවා හොඳට ඒ ඒ කඩයින් දැනගන්න ඕන හින්දා අපි ගොඩාක් කරුණු එකතු කරනවට වැඩිය තියෙන ටික ප්‍රයෝජනෙට ගත යුතු හින්දා දැන් මරණ සතිය කියන එක ලෞකික ජීවිතේට කොහොමද බලපාන්නේ? මරණ සතිය වැඩිම ලෞකික ජීවිතේට ඕනෙම නැද්ද? ලෞකික සාර්ථකත්වයට ඕනෙම නැද්ද? ඒ වගේම ලෝකෝත්තර පැත්තට ඕනේ නැද්ද? ලෝකෝත්තර පැත්තට ඕනේ මේ පංච පාදානස්කන්ධයම දැන ගැනීමද, විදර්ශනා විතරද, සමත භාවනාව මේ වගේ දේවල් පිළිබඳ අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න තියෙනවා, වැඩ කරන්න තියෙනවා. කතා කරනවත් වැඩිය දැනටත් වැඩිය ප්‍රායෝගිකව වැඩ කරන්න තියෙවි මේ වැඩසටහනත් එක්ක. ඒකයි අපි මේ ඉවර කරන්න ඉස්සෙල්ලා ඊයේ දවසේ අපි මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ සති 20ක් විතර වෙනකන් අපි කරගෙන ආපු දේවල් පිළිබඳව සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරෙත් වෙන මොකටවත් නෙවෙයි. අපි ඔක්කොගෙම ඇහුවේ මේ වෙනකොට අපි මේ වැඩපිළිවෙල තුල යම් වර්ධනයක් කරගෙන තියෙනවද කියන එක බලාගන්න. ඒකින්ද මම කෙටියෙන් ඒ සති 20 කරපු දේවල් ආයතරයක් මතක් කරලා ඉතින් ටිකක් අපි සාකච්ඡා කරමු. අපි කරපු දේ කරන දෙයක්, ඒ කියන්නේ අපි අහපු දේ යම් පමණකින් හෝ අපේ ජීවිතයට එකතු කරගන්නද කියලා. මුලින්ම අපි කතා කරේ පළවෙනි වැඩසටහනේම ප්‍රත්‍යක්ෂාව පිළිබඳවයි. මොකද්ද ප්‍රත්‍යක්ෂාව කියන්නේ කියලා ඒක මේ අත දන්නවා. ඒක සම්පූර්ණයෙන් විස්තර කරගත්තා. ඊට පස්සේ මේ ප්‍රත්‍යක්ෂාවත් එක්ක අපේ ජීවිතයේ හැම වෙලෙම ධර්මය තුලින් ඉන්න පුළුවන් වෙන විදිහට සති සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරා දෙවෙනි සතියේ. ඊට පස්සේ අපි භාවනාවක් ජීවිතයට එකතු කරගත යුත්තේ ඇයි? ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා තේරුම් ගැනීමටත් එක්ක එක භාවනාවක් භාවිතා කරගෙන තුන්වෙනි සතිය පුරාවට මෙයන්ට මතක ඇති අසුභ භාවනාව තමයි මුල් කරගෙන ඒ සතිය සම්පූර්ණයෙන් පැවරුමුත් එක්ක කරේ. අසුභ භාවනාවෙන් පස්සේ ඒක කරගන්න අමාරු වෙනකොට භාවනාව කරගන්න අමාරු වෙනකොටයි තේරෙන්නේ ඇයි මට අමාරු වෙන්නේ කියලා සිහිය මධිකම වීරිය මධිකම අදිෂ්ඨානීය මධිකම ආදි වශයෙන් ඒ අවශ්‍ය කරන තමන්ගේ මානසිකව ශක්තියින් වල අඩුව පුරවාලන්නට ප්‍රායෝගික කළ යුතු දේ පිළිබඳ පංචශීලය ගැන කතා කර අර සිහියෙන් ඉඳත් භාවනාවක දෙන්නත් ප්‍රත්‍යක්ෂ කර කර නිවැරදි වෙන්න නම් හිත ශක්තිමත් කරගන්න ඕනේ. හිත ශක්තිමත් කරන වැඩපිළිවෙල පංචශීලය තුල තියෙනවා. ඉතින් එහෙමනම් පංචශීල පංචශීල පිළිබඳව තමයි අපි ළඟට ඊළඟ සතියේ හතරවෙනි සතියේ සාකච්ඡා කරේ. ඊට පස්සේ පංචශීලයටත් වැඩිය තමන්ගේ උපාදාන අයින් කරගන්න උදව් වෙන පංචශීලයටත් වැඩිය ගොඩක් උදව් වෙන තීන උපාදාන අයින් කරගන්නත් නැති උපාදාන ඇති වෙන එක අලුතින් එන ඒවා නවත්ත ගන්නත් මේ උපාදානයේ වෙච්ච දොරටු පිළිබඳව ඒවා වහ වහ ගන්න ක්‍රමය අපිට හැමදාම තියෙන ඒවා මදිවට අලුත් ඒවා ජීවිතේට එකතු වෙනවා නේද දැනට ප්‍රශ්නයක් නැති ඒවා ප්‍රශ්න බවට පත් වෙනවා එක එක්කෙනාගේ එක එක්කෙනාගේ දේවල් සමහරට සමහර වස්තු සහ සමහර ජීවි දේවල් ටික දවසකින් නැතුව බැරි තත්යකට පත් වෙනවා මේ කාලේ දැන් ඔන්න බැඳීමක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ නෑමක් එක්ක හැබැයි නැති බැඳීම් නැති අයත් එක්කත් බැඳීම් නැති වුණාට පස්සේ දැන් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒවත් ආය හොයන්න වෙනවා. ඉතින් ඒ වගේ තියෙන බැඳීම් අයින් කරන්නත් තියෙන නැති බැඳීම් ඇති වෙන එක නවත්තන්නත් අවශ්‍ය කරන ඉන්ද්‍රිය සංවරය ගැන තමයි අපි ඊට පස්සේ කතා කරේ මේක ප්‍රායෝගික තලයකට ගන්න කියලා. ඒකට අවශ්‍ය කරන කරුණු ඔක්කොම සාකච්ඡා කරා. ඊට පස්සේ මරණ සතිය මොකද වැඩි උනන්දුවක් ඇති කරගන්න දැන් ඉන්ද්‍රිය සංවරයක් දන්නවනම් වඩා ඉන්ද්‍රිය සංවර ඇති වීම සඳහා මරණය සතිය හරියට වර්ධනය කරොත් ප්‍රමාදය දුර වෙලා අප්‍රමාදය ඇති වෙන බව දැනගත්තා. දැන් මරණය ගැනත් ඇති කරගත්තාම අපිට යම් කිසි ආකාරයක කලබලකාරී ස්වරූපයක් තමයි තියෙන විසඳුමක තියෙන අවශ්‍යතාවය හොඳට දැනෙනවා. ඒකින්ද ඊළඟ සතිය පුරාවට අපි කතා කරේ නියම සද්ධාාවක් ඇති කර ගැනීම සඳහා බුද්ධානුස්සතිය වඩන්නේ කොහොමද කියන එක තමයි හත්වෙනි සතියේ කතා කරේ. ඊට පස්සේ අපි මෛත්‍රී භාවනාව පිළිබඳව කතා කරා, ඡන්ද ඉද්ධිපාදය ගැන කතා කරා. විශේෂයෙන් මොකද ඡන්ද ඉද්ධිපාදය ගැන විතරක් කතා කරේ ඉද්ධිපාද හතරම තේරුම් ගැනීමට ඉඩ තියලා නමුත් ඡන්දය ගැන කතා කරා ඡන්දය ඇති වුණා නම් නිබඳව අපිට ඒ ඡන්දේ ඇති වෙච්ච දේ මතක් වෙන්න ඕනේ. හරි. ඒකෙන් තමයි අපි අහන්නේ පරීක්ෂණයක් විදිහට දැන් නිවසේ ඉන්නවා දැන් අපි මේ දැන් ප්‍රත්‍යවේක්ෂාවට සරණත් ඉවර වෙන්නනේ මේ යන්නේ. එතකොට ඊයේ දවසේ කොච්චර වාරයක් මතක් වුණාද දන්නේ මම නිවන් දකින්න ඕනේ කියලා. නේද? මම නිවන් දකින්න ඕනේ මේ දුක් කරදර ඔක්කොම අයින් කරගන්න ඕනේ කියලා මතක් වුණාද? නේද? එහෙම මතක් වුණ නැත්නම් අපිට වැඩියෙන්ම මතක් වෙන්නේ මොනවද? වැඩියෙන් කැමැත්ත තියෙන දේවල්. එහෙනම් අපේ හිතේ කැමැත්ත ඉපදිලා මදි. නේද නෑ? නිවන් දකින්න කැමැත්තක් තියෙන ඒක ප්‍රබල නෑ. වෙන වෙන දේවල් වල තමයි කැමැත්ත විසිරලා තියෙන්නේ. ඉතින් එහෙනම් දැන් අපි මේ කතා කරාට මෙතෙන්ට අපිපත් වෙලා නැහැ. ඒකින්ද මේක ගැන අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕන ඊළඟ වැඩසටහන් මාලාවකදී. ඒක බොහොම කෙටි වැඩසටහන් මාලාවක් වෙන්නේ. ඒක අපේ ලෞකික ජීවිතය සහ ලෝකෝත්තර ජීවිතය කියන දෙකම අවශ්‍ය ඉලක්ක වලට යන්න කෙරෙන වැඩසටහනක් ඒක. එහෙම වුණොත් ඒකයි මේ දැන් මදි වැඩේ කෙරලා තියෙනවා. මදි. ඊළඟට අපි කතා කරා ඉර්ධිපාද වලට පස්සේ සතිපට්ඨානය පිළිබඳව ඒ මොකද දැන් කැමැත්ත ඇති වුණාට පස්සේ තමයි කරන්න ඕන දේ ඕන වෙන්නේ. ඒකින්ද කැමැත්ත ඇති කරගත්තා නම් ඒ සතියේ අනිවාර්යයෙන්ම දැන් භාවනාවට කැමැත්ත ඇති වෙනවා. ඒකින්ද අපි සතිපට්ඨානය ගැන කතා කරා. සතියෙම කතා කරා සතිපට්ඨානය ගැන. ඊට පස්සේ අපිට සිද්ධ වුණා වෙනත් පැත්තක් බලන්න දෙසැම්බර් මාසෙ මට මතක හැටියට 20 ගණන් වල අපි ළමයින්ට ළමයින් අරවන කරගෙන ළමා සතියක් ළමයින් වෙනුවෙන් සතියක්ම වැඩසටහනක් කරා. ඉතින් ඊට පස්සේ අර සතිපට්ඨානය වර්ධනය කරන කෙනාට සැරෙන් සැරේ සැරෙන් සැරේ බාධා වෙන තමන්ගෙන් පැත්තෙන් ආපසු වදින බලවේග හඳුනාගෙන ඒවා නැති කරගන්න ඕන හින්දා පංච නීවරණ ගැන සාකච්ඡා කරා. ඉතින් එහෙම අපි පිළිවෙලකට මේ ටික ඇත්තටම මේ පැවරුම් ටික කරගෙන ආවනම් මම දන්නවා ලොකු වෙනසකට ඒ ඒ සතියේ මේ ටික කරගෙන ආවනම් යම්කිසි වෙනසකට භාජනය වෙන්න තමන්ට පුළුවන්කම තියෙනවා. මොකද සතියක් එකක් පංච නීවරණ අයින් කරන වැඩ පිළිවෙල සතියක් ක්‍රියාත්මක කරාවේ. තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා එහෙම කරා. ඊට පස්සේ ඒකත් එක්ක ආය අපි වැටුණා තමන්ගේ එතකොට ජනවාරි මාසේ ආවේ ජනවාරි පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න බලාගෙන අපි දෙසැම්බර් අන්තිමට වගේ කතා කරා දිනචරියාව ගැන. පළවෙනිදා ඉඳන් මොකද කරන්න ඕන කියලා. ඉතින් මේ දිනචර්යාව මම හිතන්නේ මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා ඇති හැමදාම මතක් කරන්න ඕනේ අපි වැඩි හිටියා හින්දා එහෙම නැත්නම් මේ බණ හොයාගෙන අහලා මේ දිනචර්යාවට පුරුදු වෙන්න ඕනේ එහෙම පුරුදු වෙච්චා ඉන්නවා නම් තේරෙනවා අනිත් අයට ඒක කියලා දෙන්න ඕනේ කොච්චර මේ වගේ දෛනික චර්යාවකට අපි ක්‍රමානුකූලව සංවිධානාත්මකව තමන්ගේ ජීවිතය හුරු කරගත්තොත් කොච්චර වෙනසක් වෙනද ඒක තියෙනවනේ අරමුණ මෙනෙහි කිරීම නේද කර්ණීයමෙත් සූත්‍රයේ කරුණු ඒ වගේම ඉතුරු කරන ඒවා ගැන භාවනා කරන ඒවා ගැන ඒවා කොහොමද අවශ්‍ය කරන තැනට පංචශීලයේ ගැන සිහියෙන් බුදුන් වැඳීම ගැන මේ ඔක්කොම ජීවිතයට එකතු වුණා නම් එදා දවසේ ආසාර්ථක දවසක් සහ ඒව ඒව මේ වෙනකොට ඉබේම කරන මට්ටමට පුරුදු වෙලා තියෙනවා හරියට දිනචරියාව කරගෙන ගියා නම්. ඒකෙන් පස්සේ තමයි අපි කර්ණීයමේ සූත්‍රය ගැන සාකච්ඡා කරේ. ඊට පස්සේ සමාධිය සහ ඉවසීම පිළිබඳව සති දෙකක් සාකච්ඡා කරා. ඉවසීම කියන එක ඉතාම ප්‍රබල අත්‍යවශ්‍යයි. ඉතින් ඔන්න ඉවසීම දක්වා 16 වෙනි සතිය දක්වා සමාලෝචනයක් අපි ඊයේ දවසේ කතා කරා වැඩසටහන් තුළින්. දැන් අද තියෙන්නේ එතනින් එහාට 17 වෙනි සතිය ඉඳන් අපි කරපු වැඩ අපේ ජීවිතයට එකතු කරගන්න කියලා බලා ගන්නයි. හරිද? 17 වෙනි සතියේ අපි කතා කරේ සත්තාපරිහානීය ධර්ම පිළිබඳව. සත්තාපරිහානීය ධර්ම ක්‍රියාත්මක කරන එක ලේසි නෑ. අපි කතා වුණේ රටට හානි වෙලා තියෙන සත්‍ය පරිහානි ධර්ම නැති හින්දායි නිවසේදී මේක ක්‍රියාත්මක කරන්න කියලා. අපි හැමදාම කතා කරන්නේ එහෙමනේ. නේද? නිවසේදී නිවසේ දැන් හැම කෙනෙක්ම නායකයෙක් නම් තමයි යටතේ ඉන්න අය තුළ අපරිහානීය ධර්ම තියෙන්න ඕනේ. අපි ඉතින් කතා වුණා නිවසේ සමගිය ඒක රාශී වෙන්න ඕන සමගිය සාකච්ඡා කරන්න ඕන සමගිය විසර යන්න ඕන කියලා. අද අපේ නිවස් ගත්තාම සමගිය ඒක රාශී වීම නැහැ. ඒක රාශී වීම තියෙනවා නිවස තුල. හැබැයි සාකච්ඡා නැත. නේද? සමහර අය කාමර වලින් එළියට එන්නේ නැහැ. සමහර අය කුස්සියේ විතරයි. නේද? කැම ටික බෙදලා කට්ටියක් ඇවිල්ලා කාලා යනවා. සමහර අය ටීවී එක ළඟ. නේද? මේ වගේ ඒක රාශියක් නැහැ. ඔහේ තම තමන්ගේ වැඩ ටික එකතු කරගන්නවා. ඒක රාශිය වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. අනිවාර්යෙන් ඒක රාශිය වියුතු gedara කට්ටිය. එකක් බුද්ධ වන්දනාවට. හරිද? ඒක මේ පස්සට දාලා බෑ. ඒක පිටිපස්සේ gedara කට්ටිය එකතුලා බුදුන් වඳින්න ඕන. එහෙමනම් තමයි සතුටු පවුලක් හැදෙන්නේ. හරිද? සමහර ඇත්තටම සමහර පවුල්වල පිරිසම මට හම්බෙලා තියෙනවා. අම්මලා තාත්තලා දුවලා පුතාලා ඔක්කොම එකට හම්බෙනවා එක්කෙනාට එක්කෙනා ඒ ඒ අයට ප්‍රසන්නවයි මාත් එක එකතු කළා කියන්නේ හරි එකමුතුයි. සහ ඒ ඒ අයට ප්‍රසන්නයි. ඒක හරි මහ පුදුම පුදුම වාසනාවන්තයි එහෙම පවුලක් එකට ඉන්නවා කියන්නේ. හරි අම්මට පුතා ගැන මතක් වෙද්දී පුදුම සතුටක්. මේ අපේ පුතා කොච්චර හොඳද? පුතාට අම්මා ගැන මතක් වෙනකොට අනේ අපේ අම්මා කොච්චර හොඳද කරුණාවන්තද අම්මට තාත්තා ගැන මතක් වෙනවා තමන්ගේ ස්වාමියා ගැන මතක් වෙනකොට අනේ මේ ළමයින්ට කොච්චර වාසනාවන්ත පියෙක්ද මේ ඉන්නේ කොච්චර ආදර්ශ සම්පන්නද කොච්චර හොඳද කියලා අවශ්‍ය වෙලාවට දරුණු තීරණයක් ඕන නම් දරුණු තීරණයක් ගන්නවා සෞම්‍ය වෙන්න ඕන නම් සෞම්‍ය වෙනවා හ්ම් එහෙම හරිද මේ ඔක්කොටම තමන්ගේ දුව ගැන මතක් වෙද්දි ඒත් එහෙමයි නේද ඒ හැමෝම එකතු වෙලා සහයෝගයෙන් ඉන්න පවුල් තියෙනවා ඒක බොහොම සතුට පවුලක් ඒක මහා වාසනාවක්. හරිද? ඒ මේව හදාගන්න කවුරුත් කැප වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් හැදෙන්නේ සතුට පවුලක්. ඒ පවුලෙන්නේ සන්තෝෂයෙන්. ඇයි ඒ? කාගේ හරි වැරද්දක් වුණා කියලා දිගින් දිගට පරිගන්නේ නැහැ. හරිද? අපේ කොහොමද සාමාන්‍ය පවුල්වල කොහොමද එක්කෙනෙක්ගෙන් වැරද්දක් වුණොත් දිගින් දිගට පරිගන්න මතක තියාගෙන පරිගන්නවා. වැඩියෙන්ම වචන වලින්. වචන වලින් ගහනවා කියන්නේ ගැහිල්ල නේද? ඒකට කියන්නේ කටේ කෙටේරිය කියලා. හරිද? කටේ කෙටේරියෙන් ගහනවා. ආය නෙවෙයි කුඩු වෙන්නමයි ගහන්නේ. හරිද? අපරාධේ අපි ඔක කොච්චරවත් කතා කරලා තියෙනවා. පරණ ප්‍රශ්න ඉවර කරගන්න ඕනේ. දැන් ප්‍රශ්න වෙනවා ඉතින් ඒකට ජීවත් වෙන ප්‍රශ්න වෙනවා ඉතින් ඒව කතා බහ කරලා රණ්ඩු වෙලා හරි අඬලා හරි මොනවා හරි කරලා ඉවර කරගන්නවා. ඉවර කරගෙන දැන් ඉතින් ඒකට දඬුවම දැන් ඔක්කොමලා විඳලා ඉවරයි. මොකද දැන් මේක මල රණ්ඩුවක් වුණානේ. හරි. දැන් ආයෙ ඔහොම ඉන්නකොට අලුත් ප්‍රශ්නයක් එනවා. අලුත් ප්‍රශ්නයක් ආවම දැන් රණ්ඩු වෙන්න ඕන කෝකටද? අලුත් එකට. පොඩි වෙලාවේ අලුත් එකට රණ්ඩු වෙන්නේ. කොහෙද යන්නේ? ඒකම අරගෙන යනවා පරණකට. තමුසේ එදත් එහෙමයි කියලා ඔන්න එදා එකක් පටන් ගන්නවා. අරගෙන ඉතින් පරණකට ආය රණ්ඩු වෙනවා. අපරාධ මිනිස්සු මහා අපරාධයක් කරගන්නේ. ඒ වගේ අපිට ඒ වගේ ක්‍රම එක තේරිලා ඒවා මහා හිනාවෙන් සමහර දේවල් තියෙනවා පින්නත් මේ හිනාවෙන් විහිළුවක් කරලා ප්‍රශ්න හද ගන්න පුළුවන්. පොඩි දෙයකින් නේද? හිනා වෙලා කරගන්න පුළුවන් දේවල් මහා හිතලා හිතලා හිතලා මහා ලොකු දේවල් කරගන්නවා. හරි? කෙලින් කතා කරලා ප්‍රශ්න හද ගන්න පුළුවන්. සමහර ඒවා වහගෙන ප්‍රශ්න හදන්න පුළුවන්. එහෙම ක්‍රමවේද ඕන තරම් තියෙද්දී ගොඩාක් කට්ටිය මහා විකාරයක් කරගන්නවා. ඒකින්ද ඔය සමගිව ඉඳීම කියන එක ලේසි නෑ. ඒක පුරුදු පුහුණු කරන්න ඕන එකක්. හරිද? ඒක පුරුදු පුහුණු කරන්න ඒකට හොඳම දේ තමයි පන්සිල් රකින්න ගෙදර කට්ටිය එකතු වෙලා. පන්සිල් රකින්න නම් ගෙදර කට්ටිය සමගියට බාධා වෙන ඒවා වෙන්නේ නෑ. බලන්න. සතු මරන්නේ නැත්තම්. විශේෂයෙන් හොරකම් කරන්නේ නැත්තම්. හ්ම්. කාමේවා කාමේ වර්ධවා හැසිරෙන හිතක්වත් නැත්තම් තමන්ගේ සහකාරයට සහකාරයට සහකාරියට ළඟ ඉන්න කෙනාගෙන් ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒක ඒක දැනෙනවා. මෙයාගේ එහෙම හිතක්වත් නැහැ කියලා. බොරු කියන එක. බොරු කියලා අහුනොත් ඉවරයි. දන්නවද බොරු කියලා කොච්චර අහුවෙනවද? ඊට පස්සේ අර විශ්වාසය සම්පූර්ණයෙන්ම කියන්නේ එක බොරුවක් කියලා අහුවෙච්ච ගමන් ආයෙ හිතන්නේ අනිත් ඒ ඒ පවුලේ තියෙන සමගියට ලොකු බාධාවක් වෙන ඊට පස්සේ හිතන්නේ මොන තරම් ඇත්ත කිව්වද හිතන්නේ බොරු කියලා. සුරාපානය නේද? ඔය පා හරියට තියෙනවා නම් හුඟක් වෙලාවට සමගිය තියෙනවා. එතකොට රටටත් එහෙමයි. නේද? රටේ සමගිය ඇති වෙන්න නම් පංච දුස්චරිතය අයින් වෙන්න ඕනේ. ඉතින් ඒක ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවා. ඒ හින්දා සප්තපරිහානීය ධර්ම ටික ගැන තමන්ගේ ජීවිතයට එකතු කරගත්තද? එකතු කරගෙන මේවා ක්‍රියාත්මක කරා. දැන් ඒක තියෙනවා දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම වගේ දේවල් ඒකේ අනිවාර්යයෙන්ම අනිවාර්ය කරලා තියෙනවා නැත්නම් පිරිහීමකටපත් වෙන බව සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි ආවේ වැදගත්ම මාතෘකාවට එතෙන්දන් තමයි අපි සම්පූර්ණයෙන් මේකේ හැරුණේ ගොඩක් ආර්යසංග මාර්ගය පැත්තට මහා සත්‍යාරසික සූත්‍රය ගැන සාකච්ඡා කරා. ඒකේ තියෙන විදිහට මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද සම්මා සංකප්පය කියන්නේ මොකද්ද වාචා කම්මන්ත ආදිය ගැන ගැඹුරු විග්‍රහයක් ඒකේ තියෙන ඒකේ තියෙන විදිහට වර්ධනය කරනවා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරනවා කියන්නේ මොකද්ද කියලා අපි විස්තර කරගත්තා. ඊළඟට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තමයි සාකච්ඡා කරේ. ඒකේදී මොකක්ද ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ? මේ මට ලැබිලා තියෙන මට ඇහැට ඇහැට රූපයක් දැකලා මනාපයක් අමනාපයක් ඇති වුනහම ඒ මනාපය අමනාපය සංකතයි ඕලාරිකයි පටිච්චසම්පන්නයි කියන ආකාරයට මෙනෙහි කරලා ඒක අයින් කරගන්න ඕනේ ඒක අයින් කරගන්න අවශ්‍ය කරන ඒක අයින් ඒ මනාපය අමනාපය අයින් වෙන්න යන කාලය පිළිබඳ තමයි එතන වටිනාම දේ හම්බුනේ ඒ කාලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇසිපිය හෙලන මොහොතකට ඉස්සෙල්ලා ඇසුරු සැනකට ඉස්සෙල්ලා කියලා වගේ උදාහරණත් එක්ක එතකොට එවැනි කාලයකදී කොහොමද මේක අයින් කරගන්නේ කියන ප්‍රශ්නය ආවා අපිට ඒක සාකච්ඡා කරද්දී. එතකොට තමයි තේරෙන්නේ මේ හැඟීමයි උපදවලා තියාගන්න ඕන කියලා. සංකතයි කියන හැඟීම, ඕලාරිකයි කියන, පටිසම්පන්නයි කියන හැඟීම උපදවලා තියාගන්න ඕනේ. එතකොට අර තරහක් මෙහෙම බලලා බලලාගෙන ඉඳලා මේ පැත්ත බලනකොට තරහකාරයෙක් දැක්කොත් තරහ එනවා, ඇසිපිහෙලන වේගයකට වැඩි අන්න ඒ වගේ Tamanට එන මනාපය අමනාපය හමුවේ ඒක මේ මනාපය අමනාපය හමුවේ ඒ මනාපය අමනාපය සංකතය ඕලාරිකය පටිසම්පන්නයි කියන හැඟීම ආපු ගමන් ඒක මනාපය අමනාපය දුර වෙනවා. ඉතින් ඒ වගේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඊළඟට අර අදි මානසිකත්වයක් බලාගෙන කටයුතු කරන කෙනෙක් සැරෙන් සැරේ සැරෙන් සැරේ පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස මොකක්ද කරන්න ඕන වැඩ පිළිවෙල කියලා විතක්ක සංතාන සූත්‍රයේ තියෙන කාරණා පහ පිළිබඳව අපි සතියක් විග්‍රහ කරා. ඒ කියන්නේ අපිට විතර්ක වලට එන්න දෙන්නේ නැතුව ඒකේ සඳහන් කරලා තියෙන්නේම මේ යම්කිසි මානසික වර්ධනයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නැත්නම් නිවන් දකින්න මාර්ගසිත බලාපොරොත්තු වෙන කෙනෙක් වරින් වර වරින් වර කරන්න ඕන දේ වරින් වර වරින් වර කරන්න ඕන දේ තමයි විතක්ක සංතාන සූත්‍රය තියෙන ඉතින් ඒක අපි සාකච්ඡා කරා. ඒතර බලන්න කොච්චර අපිට අත්‍යවශ්‍ය කාරණා ටික තමයි අපි ප්‍රත්‍යක්ෂ වර්තනයේ කතා කරේ. මේ කතා කරලා ඉවරනාට පස්සේ අපි ජනවාරි අන්තිම පෙබරවාරි මුල විතර 23 වෙනි සතිය විතර වෙනකොට අපාය මුඛ ගැන කතා කරා. ඒ ටික ඊටාම වටිනාකමක් තිබුණා අපිට. ඒ වගේම ඊළඟට ඊළඟට ඊටාම වැදගත් කාරණාව එනකොට 22 වෙනි සතියේදී ආවේ ප්‍රහාණ සංඥාව. ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ අපේට ගැටලුවක් එනකොට ඒ එන ගැටලුව නැත්තම් අපිට අකුසලයක් අපේ సంతානගත වෙනකොට ඒ එන අකුසලය ප්‍රහාණය කිරීම සඳහා අපේ හිතෙන්ම එන්න ඕන සංඥා. ඒක වෙන කාට වෙන කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. දැනට උනත් දැන් තරහක් ආපුවාම මතක ඇති මේ ආයත අපි එක කතා කරපු වෙලාවවල කතා කරා මේ නාදි වාසයේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති කියන ආකාරයට මේ ප්‍රහාණ සංඥාව ඇති වෙන්න ඕනේ. දැන් තරහක් එනකොට තරහ ඇවිල්ලා දැන් අපි කාත් එක්ක හරි කතා කරන්න කියලා තරහක් ඇවිල්ලා ඒ තරහ අඩු වෙලා ගියා. හ්ම් ඊළඟ සැරේ තරහ එන්නේ නැති වෙන්න හිත හදාගන්න ඕනේ නැද්ද? දැන් නෑ තරහ. හරිද? ඕන කෙනෙක් දන්නවා අපිට යම්කිසි තැනකදී තරහක් වැනි දෙයක් ආවා නම් ඒ පරිසරයේ හින්දායි එන්නේ. ඒ පරිසරයේ තියෙන තත්ත්වයන් මට තරහ යන පරිසරයක් උදා වුණා. වචන හැරි ඇහුණා. දැන් මේ පරිසරය නැති වෙලා ටිකක් වෙලා යනකොට මට තරහ අඩු වෙලා ගියා. හැබැයි මම දැනගන්න ඕන ආයේ පරිසර නිර්මාණය වුණොත් ආයෙ මට තරහ යනවා. නේද? එහෙනම් එන්න ඒ ඒ වගේ தත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් විදිහට අපේ හිත හදන්න ඕනේ. හරිද? අපි නිකම්ම ආයෙ නම් මම තරහ ගන්නෑ ආයෙ නම් මම තරහ ගන්නෑ කිය ඉන්නවා. එහෙම බෑ. ඒ හිත සම්පූර්ණයෙන්ම හිත සකස් කරන්න ඕනේ. ඕනෑම தත්වයක් යටතේ තරහ එන්න දෙදී අන්න ඒක හිතට අදහසක් එනකොටම තදාංග වශයෙන් ප්‍රහාණය වෙන්න ඕනේ. ඊට පස්සේ මම දැන් කිව්ව දෙවෙනි අවස්ථාවේ විස්කම්බන වශයෙන් ඊළඟ සමුච්ඡේද වශයෙන් එහෙම ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ කියලා තමන්ගේ ඇතුලෙන් අදහස එන විදිහට හදන විදිහ. හිත. දැන් එහෙම නෑ හුඟක් අයට. නේද? එහෙම නෑ හුඟක් අයට එහෙම නෑ. එහෙම හදන විදිහ අපි සතියක් කතා කරා. දැන් නිකන් හිතෙනවද දන්නේ නෑ. එහෙම කිව්වහම ඒ කරුණු ටික ආය අහගන්න තිබ්බනම් හොඳයි කියලා. නේද? ආය ඇහුවත් ඔච්චර තමයි. එහෙම හිතුණා නම් අහපු අයට අහපු අයට හිතුණා නම් ආය ඇහුවත් ඔච්චර තමයි. ඕක වෙන විදිහ තමයි ඒ කතා කරේ. නමුත් ඒක කතා කරන වෙලාවට ඒ වෙන්නේ හුඟාවක් වෙලාවට අපිට මොකක් හරි කතා කරනකොට ධර්ම කරුණක් අපි දැඩි අදහසක් එනවා මම මේක කරනවාමයි ඇත්ත තමයි මේක තමයි හොඳ මේක තමයි කරෙන්න මොන දේ කියලා ඊට පස්සේ ඒ අහගෙන ඉන්න වෙලාවෙන් එතනින් නැගිටලා යනකොටම පංචකාම සම්පත්තිය හිතේ සිටිනවා. ඒකයි ඒ වෙන්නේ. හරිද? ඒ වුණාට පස්සේ අර හැඟීම පොඩ්ඩක්වත් ආය ආය නැහැ. ඒ හැඟීම පොඩ්ඩක්වත් නැහැ ආය. ඉතින් අර දැන් දන්නව සමහර කරුණු. නමුත් කරන ක්‍රමය අපි සාකච්ඡා කරගන්න. ඒවා අභිභවා යන්න තමයි අපි ඊළඟ වැඩසටහන උත්සාහ කරන්නේ. දැන් ඔය කාරණාව ගත්තොත් එහෙම ප්‍රහාණ සංඥාව ගත්තොත් ඒක ප්‍රායෝගිකව කරවන්නම හදන අවස්ථාවක් තමයි ඒකත් ලෞකික පැත්ත ලෝකෝත්තර පැත්ත කියන දෙපැත්තට මේක වර්ධනය කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා උත්සාහ කරොත්. ඇයි? සමහර ලෞකික දේවල් දිනු කරන්න ගියාම සමහර සිතුවිලි පාලනය කරගන්න ඕනද නැද්ද? නේද? දැන් අධ්‍යාපනය ලබන ළමයෙකුට කම්මැලිකම පාලනය කරගන්න ඕනද නැද්ද? නේ? ව්‍යාපාරයක් කරන කෙනෙකුට සල්ලාලකම මේ බේබදුකම පාලනය කරන්න ඕනේ නැද්ද? එයා එයා බේබද්දෙක් වුණොත් එයා සල්ලාලෙක් වුණොත් සම්පූර්ණයෙන් මේ ව්‍යාපාරය ඇන හිටිනවා. ඉතින් ඒකින්ද රටක් වශයෙන් උනත් නැගී සිටින්න නම් අපි දෛනික මේ සාමාන්‍ය පුද්ගලයෝ ළඟ මේව පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි මේ රටේ සංවර්ධනයක් උනත් ඇති වෙන තමන්ගෙන් ලොකු දායකත්වයක් ඇති වෙනවා රටේ සංවර්ධනය සඳහා. එහෙනම් මේ ප්‍රහාණ සංඥාව කියන එක අත් අති මහත් වූ වටිනාකමක් තියෙන දෙයක්. හරි? ප්‍රහාණ සංඥාව තමයි අපිව සම්පූර්ණයෙන්ම අකුසලයේ ප්‍රහාණය කළා කුසලයේ පැත්තට යන්න තල්ලු කරන බලවේගය. හරි ප්‍රහාණ ඇත්තටම කියනනම් අපි මේ නිකන් ඉන්නේ එහෙම සංඥාවක්වත් දැන් දැන් මට මෙහෙම කියන්න. සතෙක් එනවා ඉදිරියට. ඒ සතා එනකොට ඒ සතාගෙන් බේරෙන්න ඕනේ නැත්නම් එයාව එයාව මෙල්ල කරන්න ඕනේ කියලා එක සංඥාවක්වත් වෙන්නේ නැත්නම් නිකන්වත් දරුණු සතෙක් අර සර්පෙක් එනවා කියන්නකෝ. කොල්ල කරන් පන්නන්න ඕන. නැත්නම් කෝටුව කරන් විසි කරන්න ඕන. මගේ ඇඟට එන්නේ එන්නේ. මං නිකන් ඉන්නවා. එහෙමනම් මොකද කරන්නේ? අනිවාර්යෙන් දස්ස කරනවා. අන්න ඒ වගේ බැහැර කරන්න ඕනේ. එන්න දෙන්න නැතුව අයින් කරන්න ඕනේ. හරි ඇවිල්ලා ඉන්නවා නම් අයින් කරන්න ඕනේ කියලා තමන්ගේ පැත්තෙන් එන්න ඕනේ නැද්ද අදහසක් කෙලෙස් අයින් කරන්න. සර්පයට වැඩිය භයානකයි කෙලෙස් ධර්ම. අන්න ඒ ටික තමයි ප්‍රහාණ සංඥාවෙන් වෙන්නේ. අපි ඒක සතියක් කතා කරා. හරි? සතියක් කතා කරා ප්‍රහාණ සංඥාවෙන් වෙන්නේ මොකද්ද කියලා. ඉතින් එකතු කරගත්තේ නැත්නම් දැන් ඔය කියන කොටත් ඔන්න මම කියන්නේ මේ බණ අහපු නැති අයට නේ සමහරට ප්‍රහාණ සංඥාව ගැන බණ බණ ටික අහන්න ඇති. අහලත් එහෙම්මම ඉන්නවනම් දැන් හිතෙනවනම් අද තමයි මෙව්වා කිව්වේ කියලා හිතෙනවනම් මුකුත් වෙනසක් වෙලා නැත්තම් අර බණ ඇහිල්ලෙන් ඇති වැඩක් ඒකින්ද වටින දේවල් ටිකක් අහලා අතහැරියද කියලා කල්පනා කරන්න. ඒකයි තවදුරටත් වැඩසටහනක් ඉස්සරහට යන එකේ තේරුමක් නැති වෙන්නේ. මොකද අත්‍යවශ්‍ය කාරණා ටික අපි කතා කරපු හින්දායි. ඉතින් තව කරුණු තියෙනවා ඕන තරම්. මේ කරුණු තව හොයාගන්න තව අත්‍යවශ්‍ය කාරණාවක් තියෙනවා. ඒවා අපි හොයාගන්න ඕන ගැඹුරෙන් කල්පනා කරලා මේ මූලික ටික අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන තුළ අත්‍යවශ්‍ය කරන මූලිකම ටික කතා කරා. හොඳයි ප්‍රහාණ සංඥාවෙන් පස්සේ කතා කරේ ඊටත් වැඩිය වටිනාකම තියෙනවා. දැන් හැම එකම කියනකොට වටිනායි වටිනා වටිනා කියලා කියනවා. ඒ ඇත්තටම කියනවා නම් වටිනාකමක් දැනෙන. ප්‍රහාණ සංඥාව ගැන මට හිතෙනකොට හිතන අර අපි අපි අර හොඳ කට්ටියක් ළඟ ඉන්නකොට නේද අපිට හිතෙන්නේ අනේ මෙයා හරි හොඳයි. අනිත් එක්කන බලන්න එයා ඊටත් වැඩිය හොඳයි කියලා හිතනවා. නැත්නම් ආයෙත් නෑ නෑ මෙයාත් හොඳයි කියලා අර හැම එකම හොඳ වුණාම තෝරගන්න බෑ වගේ නේද? ඒ තරම් සතුටක් තියෙනවා වගේ ප්‍රහාණ සංඥාවට ගැන හිතනකොට හිතනවා ප්‍රහාණ සංඥාව තමයි සම්පූර්ණයෙන් ඔක්කොම ටික කරලා දෙන්නේ කියලා. ඒත් එක්කම ඊළඟට අපි කරේ අනාත්ම සංඥාව. එතකොට අනාත්ම සංඥාව 23 වෙනි සතියේදී අපි सिद्ध කරේ. එතකොට ඒ වෙනකොට අපිට අනාත්ම සංඥාව වර්ධනය කරන විදිහ අපි ඊටාම ගැඹුරින්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න හැටි කතා කරා. ඉතින් ඒක මේ ජීවිතයේ ගෙවනකොට තවත් කෙනෙක් කෙරෙහි තරහක් එන්නෙම නැති වෙන ක්‍රමවේදයක්. හරි? ඒ වගේම තමයි පුද්ගල වශයෙන් කිසිමම තත්ත්වයක් ඇති වෙන්නේ නැති අපිට බාහිරව ඉන්න පුද්ගලයෝ නිසා සිද්ධි නිසා කිසිම දුකක් නැතුව ඉන්න පුළුවන් තත්යකට අනාත්ම සංඥා වර්ධනය කරගන්න පුළුවන් විදිහ මම කියලා දුන්නා. හරිද? ඒ කියන්නේ කෙනෙක් බැන්නට දුකක් ඇති වෙන. ඒ කියන්නේ පුද්ගල වශයෙන් කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. නමුත් හැබැයි යම් දෙයක් අහිමි වෙනකොට ඒ වෙලාවේ ඒ මොහොතේ ඒ දේ පේන්නේ නැතුව ගියා, ඇහෙන්නේ නැතුව ගියා කියලා දුකක් ඇති වෙන්න පුළුවන්. අහවල් පුද්ගලයා මේක කළා, අහවල් පුද්ගලයා මේක විනාශ කරා, අහවල් පුද්ගලයා තමයි ඔක්කොම කරේ මම බලා ගන්නම් කියලා එහෙම සිතුවිලි එන්නේ නැහැ. එහෙම එන්නේම නැති වෙන. ඉතින් මේකේ දරුණුම අවස්ථාව ගැන අපි මතක් කරා මේක ඔප්පු කරලා පෙන්නුවා මම. තමන්ගේ අතපය හතර කපලා දාන්න ඇවිල්ලා පුද්ගලයේ කපලා දාලා යනකොටත් ඒ පුද්ගලයාට කෙරෙහි පුද්ගල වශයෙන් තරහක් ඇති වෙන්නේ නැති තත්වයකට හිත සකස් කරගන්න පරිගැනීමක් ඇති වෙන්නේ නැති වෙන්න හිත සකස් කරගන්න පුළුවන් ප්‍රායෝගික ඉතා ප්‍රායෝගික ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරා. හරිද? ඒක ඔප්පු කරලා පෙන්නවා මෙහෙම කරොත් මෙහෙම වෙනවමයි කියලා මම ඔප්පු කරලා පෙන්නවා. කිසිම ගැටලුවක් නැතුව කරන්න පුළුවන් බව හොඳටම අපි තේරුම් ගන්න පුළුවන් වුණා අනාත්ම සංඥාව තුළින්. ඉතින් එහෙමනම් ඒකෙන් ප්‍රයෝජන ගත්තද කියලා දැන් අහන්න. හරිද මතකද අඩුම ගානේ ප්‍රයෝජන ගත්තද කියලා බණ අහපු අය දැන් විමසලා බලන්න ඕනේ 23 වෙනි සතියේ බණ ටික මම අහුවද උදේට බණ අහනවා උදේ 8ට නේද බණ ටික අහනවා 9 වෙද්දී ඉවරයි සමහර දවස් වලට කියන්නේ හොඳ බණානේ හොඳට බණ ටික කිව්වා කියලා කියනවා. හරිද? ඉතින් ඒක තමයි தත්ත්වය කියලා කියන්නේ එහෙම එහෙම කියලා එදා දවසේ වැඩ ටික පටන් ගත්තාම අර කිව්ව ඔක්කොම ඉවරයි. ඒකයි මම පැවරුමක් දෙන්නේ. මම දන්නේ ඒක කොච්චර දුරට කරනවද කියලා. හැබැයි නෙකරනවම කියන්න බෑ. කරලා ප්‍රතිඵල තියන අය ඕනතරම් ඕනතරම් ඉන්න ජීවිතය අපි වෙනසක් කරගත්තා කියලා කියනවා. අනාත්ම සංඥාවෙන් පස්සේ තමයි අපි ධ්‍යාන මට්ටම් ගැන කතා කරා. ඒකෙන් මම එකයි ගත්තේ ප්‍රථම ධ්‍යානය කියන්නේ මොකද්ද කියලා. මොකද ඔය ගානට අපි භාවනා වර්ධනය කරගෙන ආවා නම් ඒ 23 වෙනි 24 වෙනි සතියේ ප්‍රථම ධ්‍යානය කතා කරන කාලය වෙනකොට මුල ඉඳන් ආපු ටික අරන් ආවා නම් අනිවාර්යයෙන්ම මම කිසි ගැටලුවක් නැතුවගෙන ප්‍රථම ධ්‍යාන මට්ටමට එනවා කියලා. හරි එච්චර හා යන්නේ නැහැ. ඔච්චර ඔච්චර කල් යන්න ඕනේ නැහැ. නමුත් ඒ වෙනකොට ඒ ප්‍රායෝගික පැත්ත පංචශීලය පිළිබඳව, ඉන්දිය සංවරය පිළිබඳව ඒ දේවල් ටික අධ්‍යයනය කරලා ඒවා ක්‍රියාත්මක භාවයට අරගෙන ඇවිල්ලා තිබුණා නම් මේ සති 20 ගාන අනිවාර්යෙන් බය නැතුව Tamanට කියා ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා මම ධ්‍යාන මට්ටමකට ආවා කියලා කියන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒක හඳුනා ගන්න ඕන හින්දා අපි ප්‍රථම ධ්‍යානය ගැන 24 වෙනි සතියේදී සාකච්ඡා කරා. ඊට පස්සේ 25 වෙනි සතිය දක්වාම අනිත්‍ය සංඥාව කතා කරේ නැහැ. 25 වෙනි සතිය තමයි අනාත්ම සංඥාවෙන් පස්සේ අනිත් සංඥාව පිළිබඳව කතා කරේ. ඊට පස්සේ ආයසරයක් අර හිත මරණ සතිය වඩද්දි වගේ ආය ප්‍රබල වෙන්න ඕන හින්දා අපි ආදීනවය ගැන ආදීනව සංඥාව ගැන කතා කරා. ඊළඟට අපිට ආවේ වටිනම දෙයක් එතනින් එහාට අපි ඇත්තටම පංච පාදානස්කන්ධය පැත්තට හැරුණා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. පංච එතනින් එහාට දිගටම අපි ගැඹුරු කාරණා වලටමයි වැටුනේ අනිත් ඒවා ගැඹුරු නොගැඹුරුයි කියලා කියන්නේ නමුත් ටිකක් තේරුම් ගන්න අමාරු තැන් වලට වැටුනේ ඒ සතිය වෙනකොට ආවා වේදනානුපස්සනාවට 27 වෙනි සතිය වෙනකොට වේදනානුපස්සනාවෙන් අපිට ලැබිය හැකි දේවල් සහ වේදනානුපස්සනාව સિદ્ધකරනද අපි කොච්චර ඊට කලින් වේදනානුපස්සනාවෙන් ප්‍රතිඵල ලබා ගන්න නම් කොච්චර කලින් සූදානමක් නැත්නම් අර කලින් අපි කතා කරපු සීල සීලය නිසා පංච සීලය ආදී රකිමින් භාවනා වඩමින් අපි මේ මේ වෙනකොට ඒ කාලය වෙනකොට හැම අත්‍යවශ්‍ය භාවනාවල් ගැන සාකච්ඡා කරලා තිබ්බා සතර කමඨාන ගැන සාකච්ඡා කරලා තිබ්බා එහෙනම් කොයි කොයිතරම් මේවා අපිට ඵල ප්‍රයෝජනවත් වුණාද කියන එක තේරුම් ගන්න පුළුවන් වේදනානුපසනාව වඩන්න බෑ තමන්ගේ හිත හරියට එක පැත්තකට ඒකාග්‍ර වර්ධනය කරගත්තේ නැති කෙනෙකුට වේදනාපස්සනාව වඩන්න බෑ. ඒක මම හොඳට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ කාලේ වෙනකොට මෙන්න මේක කෙරෙන්න ඕන. මේක කෙරෙන්න නම් හිත මෙන්න මේ தත්ත්වයට අරගෙන තියෙන්න ඕන කියන එක ගැන අපි වේදනානුපස්සනාවේදී කතා කරා අත්‍යවශ්‍ය කාරණා ටික. එතකොට හුඟක් කට්ටියට ඇත්තටම හේතුවක් වුණා මට මේක කරන්න තිබ්බනම් කොච්චර හොඳද කොච්චර නිදහසක් ලැබෙනවද කියලා මම ඔප කරලා පෙන්නනවා. වේදනානුපස්සීව වාසය කරන කෙනෙකුට මේ ලෝකයේ මොනතරම්නම් නිදහසක් ලැබෙනවද කියලා මේ අර අල්ලා ගැනීම අඩු වෙන හැටි. එතකොට වේදනානුපස්සනාව ඒ විදිහට අපි වර්ධනය කරගත්තා. ඉතින් ඒ කරපු අයට මතකයක් ඇත්තම හරියට මේකෙන් පස්සේ භාවනාව ගැනයි කතා කරේ. ආයසරයක් අපි ඊට කලින් අසුබ භාවනාව ගැන කතා කරන වෙලාවේ භාවනාව ගැන ගොඩක් දේවල් පළවෙනි තුන්වෙනි වැඩසටහනේදී අසුබ භාවනාවෙන් භාවනාව ගැන කතා කරපු අපි ආය 28 වෙනි වැඩසටහනින් භාවනාව ගැන කතා කරේ ඔන්න ඔය පංච උපාදාන මොකද වේදනානුපස්සනාවේදී තමයි තේරුනේ පංච උපාදානස්කන්ධේ භාවනාවට යොදවන්න ඕන කියලා. එතකොට ඒ ගැන කතා කරන්නත් එක්ක තමයි වේදනානුපස්සනාවෙන් පස්සේ මම නැවත වාරයක් භාවනාව කියන මාතෘකාව යටතේ සතියක් මේ අතොත් එකේ ඉන්නේ. හරි. එතකොට මේ ගොඩක් වැඩ කරලා බලනකොට නේද? ගොඩක් වැඩ කරලා නෙමෙයි ගොඩක් වැඩ කරන්න උපදේශ ටික දීලා. ඉතින් ওই පැත්තෙන් තමයි බලන්න මම ඒවා කරාද මම ඒවා කරාද කියලා කරේ නැත්නම් ඔන්න ඊළඟ ඉරිදා ඉඳන් අවස්ථාවක් තියෙනවා අලුත් වැඩසටහනක් නේද ආයතරයක් කතා කරපු කරුණු ටික අපි දන්න කරුණු ටික සහ නොදන්න කරුණු එකතු කරගෙන ඉතා ප්‍රායෝගිකව පුංචි තැනින් පටන් අරගෙන යන්න පුළුවන් කෙනෙකුට ඒ ටික කරගෙන යන්න පුළුවන් දෙයක් ලෞකිකත්වය තුළ ඉඳගෙනමත් මේක කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඒක තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේක කොහොම හරි හැම කෙනෙකුටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් තලයකට ගත යුතු තියෙනවා. ප්‍රායෝගිකව මේවා කරන්න පුළුවන් තලයකට ගත යුතු තියෙනවා. හොඳයි. වේදනානුපස්සනාවෙන් පස්සේ භාවනාව ගැන කතා කරව අපි ඊට පස්සේ ඔන්න එනවා විසුද්ධි හතට. හරි. එතකොට අනිවාර්යයෙන්ම තේරිලා තියෙන්නේ වේදනානුපස්සනාව වඩන වෙලාව වෙනකොට තේරිලා තියෙන්නේ මොකද වෙන්න ඕන කියලා එහෙනම් විසුද්ධි හතට එනකොට ඉස්සෙල්ලාම ඒ කරගන්න ඕන දේ තේරිලා තියෙන මෙන්න මෙතෙන්ට හිත නංවන්න ඕනේ කෙලෙස් වලින් බාධා වෙන්නේ නැති වෙන්න විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා පංච පාදානස්කන්ධය අත්දකින්න පුළුවන් විදිහට හිතක් සකස් කරන්න ඕනේ හිතක් සකස් කරන්න ඕනේ නැත්තම් මේ ජීවිතේ තේරුමක් නැහැ කියලා හොඳට තේරුණා ඔය ගානට නිකන් වර්ධනය කරගෙන ආපහු ඒ උපදේශ අරගෙන එන්නේ එතකොට තමයි අපිට චිත්තවිසුද්ධිය කියන එක කියන එකේ අවශ්‍යතාවය දැනෙන්නේ මම එතකොට මේ වැඩසටහනේ සීල විසුද්ධිය කියලා වෙනම කතා කරේ නෑ. නමුත් සීල විසුද්ධිය ගැන හැමතැනම වගේ කතා කරපු හින්දා වෙනම කතා කරන්න ගියේ නෑ. ඒකෙන් අපි චිත්ත විසුද්ධියෙන් ආරම්භ කරා. චිත්ත විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා සතර කමඨහන විස්තර කරලා ඒ සතර කමඨහන තුලින් අපි කොහොමද ඒකාග්‍රතා හිතක් පංච උපාදානස්කන්ධය අල්ලන්න පුළුවන් හිතක් සකස් කරගන්නේ කොහොමද මොකද එතනින් එහා තියෙන ditthි විසුද්ධිය ඒ ඒ වෙනකොට කොහොමද අපි යම් දෙයකට අවධානය යොමු කරන්න පුළුවන් සිතක් සකස් කරගන්නේ කොහොමද කියන එක සීල විසුද්ධිය තුළින් චිත්ත විසුද්ධිය තුළින් සාකච්ඡා කරා සතර කමඨහන වර්ධනය කරමින් ප්‍රායෝගිකව මේක කරන්නේ කොහොමද මේක කරොත් අනිවාර්යයෙන්ම ඊළඟ පියවරට යන්න පුළුවන් නැත්නම් ඊළඟ පියවරට යන්න පුළුවන්කම ඇත්තේ නැති බව අපි ඔප්පු කරලා තේරුම් ගත්තා ඒ කියන්නේ කාරණාවක් නෑ ආය ආය මම ඒවා විස්තර කරේ ආය හිතන්න දෙන්න මේක නොකර මේ දේ කරන්න බැරි බව හොඳටම ඔප්පු වෙලා පේනවා. ඒ පියවර ටිකත් එක්කම තමයි අපි කතා කරේ චිත්තවිසුද්ධිය ගැන. එතකොට ඒ ඇවිල්ලා අපේ 29 වෙනි වැඩසටහන චිත්තවිසුද්ධිය ඊට පස්සේ 30 වෙනි එකට එනවා ditthිවිසුද්ධිය ditthිවිසුද්ධිය ගැන ඉතින් ඉතින් සමහර අය ටිකක් අමාරු වුණා නමුත් අපි ඒ තමන්ගේ නාම රූප දෙක නාම රූප දෙකක් විදිහට තේරුම් ගන්න ඕන කරන කාරණා බොහෝමයක් සාකච්ඡා කරා. නාම රූප දෙක නාම රූප පරිච්ඡේද ඥානය, ditthi visuddhiya තුල ඥාන මේ නාම රූප දෙක දෙපැත්තට වෙන් වෙලා පේන්නේ ප්‍රායෝගික ක්‍රමය. කොහොමද ඒක අත්විඳින්නේ? ඒක වෙන් වෙලා පේන විදිහ අත්විඳින්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඊළඟට ditthi visuddhiයෙන් පස්සේ කාංකා විතරණ විසුද්ධිය පටිසම්පාද ධර්මය තුලින් අපේ ජීවිතය දැක්කහම අපිට කාංකා විතරණ විසුද්ධිය පහළ වෙනවා. ඒ කියන්නේ හේතු දක්නා වූ නුවණ. හේතු දක්නා වූ නුවණ. ඉතින් අපි ඒක සිද්ධ කරා කාංකා විතරණ විසුද්ධිය විතරක් නෙවෙයි ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය පටිපදානාන දර්ශන විසුද්ධිය කියන තැනට එනකම්ම මේ කාරණා සතියෙන් සතිය සතිදව එකින් එක අරගෙන ඒවා තියෙන බොහෝම වැදගත් කාරණාත් එක්ක කොහොමද මේ විසුද්ධිය හද සම් විසුද්ධිය කියන්නේ පිරිසුදු වීම කියන එකයි සීලයෙන් පිරිසුදු වෙන්නේ කොහොමද? චිත්තය පිරිසුදු කරගන්නේ කොහොමද? ඊට පස්සේ පටිසම්පාදය තේරුම් අරගෙන ඒ තුලින් ජීවිතය දකිනකොට අර කලින් ආපු මේ පැත්තට එන්නේ කලින් ආපු අපි කියන්නේ කුණු ගොඩවල් කියලා නේද? අන්න ඒ ගුණ ගොඩවල් මේ පැත්තට එන්නේ නැහැ ඒ විදිහට පිරිසුදු කරගෙන යෑම ගැන ගොඩ දේවල් කතා කරා. මේ ටික කතා කරලා ඉවරනකොට තමයි අපිට හොඳට තේරෙන්නේ මේ ටික කරගෙන යන්න නම් ආතාපි සම්පජානෝ සතිමා. වීරය නැතුව බෑ ලොකු වීරයක් තියෙන්න ඕනේ. ඊළඟට සිහියක් තියෙන්න ඕනේ සහ නුවණක් තියෙන. වීරය නුවණ සහ සිහිය. සිහියක් තියෙන්න ඕන නුවණක් තියෙන්න ඕන වීරයක් තියෙන්න ඕන. එතකොට මේ පිළිබඳ කතා කරා විසුද්ධි හතම සම්පාදනය කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඊළඟට අපි අපි මේ විසුද්ධි හතෙන් පස්සේ අන්න අර කියන සිහිය නුවණ වීරිය කියන තුන කතා කරා. ඒ තුනෙන් ඒ තුන කොහොමද වර්ධනය කරන්නේ? ඒ සඳහා අවශ්‍ය කරන කරුණු මොනවද? මේවට මොනවද පරිබෝධ වෙන කරුණු මේ ඔක්කොම කතා කරලා ඊළඟට අපේ අවසාන මාතෘකාවට ආවා. විසුද්ධි හත සම්පාදනය කරගන්න ගියාම ඒකත් එක්ක සමාන්තරව වැඩෙන ධර්මතාවයක් තියෙනවා මේ අපේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. අන්නේ පංච උපාදානස්කන්ධය ඍජුව සිතෙන් ස්පර්ශ කරලා පංච උපාදානස්කන්ධයේ වැඩපිළිවෙලම ස්පර්ශ කිරීමෙන් ඇති කරගන්න දැන් වේදනාවේ නම් වේදනාව අපේ හිතෙන් අත්දකින්න ඕනේ. වේදනාවේ ලක්ෂණ ගැන කියෝ කියෝ ඉන්නව නෙවෙයි වේදනාව අත්විඳින්න ඕනේ. අන්න ඒ අත්විඳිනකොට එයාට ඒකේ අනිත්‍ය බව පසක් වෙනවා කියලා කිව්වා. අන්න ඒ වෙලාවට ඒ අනිත්‍ය බව පසක් වෙන වෙලාවට අපි කියනවා අනිත්‍යානුපස්සනාව කියලා. ඒ වෙලාවට අපි කියනවා අනිත්‍යානුපස්සනාව කියලා. ඊට මෙහා අනිත්‍යානුපස්සනාව නැහැ. ඊට මෙහා තියෙන අනිත්‍ය සංඥාව මිසක්ක අනිත්‍යානුපස්සනාව සිද්ධ වුණා කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඉන් මෙහා එහෙනම් ඔන්න දැන් අපි මේ මේකෙදි අනිච්චානුපස්සනාව වර්ධනය කරා වර්ධනය කරන විදිහ කියලා දුන්නා. ඔක බොහෝ වාර ගණනක් මම කව පටිච්ච මේ මොකේද පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට තමයි අනිච්චානුපස්සන, අනාත්මානුපස්සන, දුක්ඛානුපස්සන, ආදීන නිබ්බිදානුපස්සන මේ විදිහට මේ ටික වැඩෙන්නේ කියලා අපි එන්නේ ඒ කාරණා ටික සත්තානුපස්සන විදිහට හොඳින් මට මතක පටිනිස්සක් ගන්න පස්සනහම මේ ඈත කාලිනව අපි කරේ ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ. එතකොට අපිට තේරෙනවා මේ ක්‍රමානුකූලව අරගෙන යන්නේ කොහෙද මේ හිත කියලා. එක පැත්තකින් සත්‍ය සුද්ධිය ඉවර වෙනකොට ඇති වෙන තත්වයන් එක්ක අනිත් පැත්තෙන් අනිච්චානුපස්සන ආදී පානුපස්සන හත එන ඒක වර්ධනය වෙන හැටි. ඒකත් එක්ක මොකද කරේ අවසාන සතිය ගිය සතිය ගිය සතියේදී අපි මේ කාරණා කිහිපයක් එක්ක අපි සාකච්ඡා කරා භාවනා රාමතාවය කියන්නේ මොකක්ද? ඒක වර්ධනය වෙලා තියෙනවද කියලා. ඉතින් ওই ටික තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ අපි සති 45ක් තිස්සේ සාකච්ඡා කරේ. එතකොට දැන් ඩොක්කකුත් දැනගන්න ඕනේ නේද? ඒ වගේම නැවත හැරිලා ප්‍රත්‍යවේක්ෂාවක්ම සිද්ධ කරන්න ඕනේ. මේසා විශාල කාරණා ගොඩක් අපි සාකච්ඡා කරා ඔක්කොම ප්‍රායෝගික තලයට එන ඒවා. නමුත් අපි මේ කණෙන් අහලා මේ කණෙන් අනිත් කණෙන් පිට කරලා යවුවාද කියලා තමන් විමසලා බලන්න. හරි? මේ කතා කරපු එකදු කාරණාවක්වත් මගේවා නෙවෙයි මට අදාළ ඒවා නෙවෙයි මේ දේවල් මගේ නෙවෙයි මේ දේවල් කාගේද? බුදුරජාණන් වහන්සේගේ. ඒතර බුදුරජාණන් වහන්සේ මට දේශනා කළ තියෙන විදිහ තමයි ඔන්න ඔය ටික කියන්න කියලා. බුදුහාමුදුරන්ගේ පණිවිඩය මිනිසුන්ට කියන්න කියලා. ඒකින්ද අපි අද මතක් කරගන්න ඕනේ ඒකින්ද මේකේ ගෞරවය තියෙන්න ඕනේ ශාසනයට සංඝයා වහන්සේට මිසක්කා මේ දේශනා කරපු හාමුදුරුවන්ට නෙවෙයි දේශනා කරන හාමුදුරුවන්ටත් මතකද මම කියලා දෙලා තියෙනවා පොඩි ගෞරවයක් තියෙනවා. ඒක ගැන කියලා අපි අද දේශනාව ඉවර කරමු. ඒ මොකක්ද පොඩි ගෞරවය තියෙන මේක ධර්මයේ සඳහන් වෙන්නේ හරියට නිකම් මේ දේශකයාණන් වහන්සේ කියන්නේ පණිවිඩකාරයෙක්. කාගේ පණිවිඩ දරන් එන්නේ? බුදුහාමුදුරන්ගේ පණිවිඩේ. එහෙම පණිවිඩකාරයෙක්ව අපිට තේරෙන්න ඕන විදිහක් තියෙනවා. අද කාලේ ඒක නෙවෙයි තියෙන්නේ. අද කාලේ බණ කියන හාමුදුරුවන්ටම ඇලි ඇලි ඉන්න ගතියක් තියෙනවා. වෙන කෙනෙක්ගෙන් බණ ටිකක් අහන්නේවත් නැති ගතියක් සමහර වෙලාවට අපි අත්දකිනවා. කිව්වනම් මෙතරයි ඕ. කියලා එක තැනකටම ඇලිලා සමහර වෙලාවට මේ ඉතාලම හොඳ හාමුදුරුවන්ට නිග්‍රහ කරනවා හිතා. හරි කණ්ඩායම් දෙන අපිට මේ සමගිය පැත්තකින් තියලා බෙදෙන්න තියෙන්නේ බුදුම වුණාවක්. හරිද? බෙදෙන්න තමයි වැඩිපුර වුණා තියෙන්නේ මට පේන හැටියට අපේ රටේ අපේ ජාතිය මිනිසුන්ට එහෙමද කියලා සැකේකුත් තියෙනවා. එතකොට මේ පණිවිඩකාරයා කියන එක ගැන අපි පැහැදිලි කරගමු. ඔන්න අපි හිතමු අගමැතිතුමා හරි ජනාධිපතිතුමා හරි මල ගෙදරකට පණිවිඩයක් කියලා තියෙනවා. කාගේ හරි හතේ ශෝක පණිවිඩයක් කියලා තියෙනවා. දැන් මේක මල ගෙදර උත්සවය වෙලාවේ කියවනවද නැද්ද? කවුරු හරි කියවන එක බලාගෙන මෙන්න අගමැතිතුමා පණිවිඩයක් කියලා තියෙනවා. ඒකේ බොහොම හොඳ කරුණු වර්ගයක් තියෙනවා. කියලා හිතන්නකෝ. බොහොම හොඳ කරුණු වර්ගයක් තියෙනවා. දැන් ඒක අපි අහනවා. අහනකොට ඉතින් හරිම හොඳ කරුණු වර්ගයක් තියෙනවා. කාටද ගෞරවය යන්නේ? පණිවිඩය එවලා තියෙන කෙනාට. නේද? කියපෙකනව තියෙන ගෞරවය මොකක්ද? අනේ මුලමැද අග වරද්දන්න නැතුව පිළිවෙලකට මේක කිව්වනේ කියලා. අන්න ඒ ගෞරවය තියෙනවා. ඉතින් අන්න ඒක තමයි භික්ෂුන් වහන්සේට හම්බෙන ගෞරවය. එතකොට මං කවුද? පණිවිඩේ කියවන්න. නේද? ඒක තමයි ඉතින් හම්බෙන්නේ. එහෙම නැතුව මේ කාරණා පිළිබඳව ඇති වෙන ගෞරවය සම්පූර්ණයෙන්ම අපේ හිත ඇතුළෙන්ම ලබා දෙන්න ඕන කාටද? බුදුරජාණන් වහන්සේට. එහෙම කරපුවාම අපිට ශ්‍රද්ධාව උපදිනවා. හරිද? ලොකු ධර්ම ශ්‍රද්ධාවක් උපදින. ඉතින් ඒක තමයි අපි කරගත යුතු දේ. පුද්ගල සරණාගමනය නෙවෙයි ධර්මයේ ධර්මයේ තමයි සරණ කොට ගන්න ඕනේ. එතකොට අපිට විශාල යහපතක් සිද්ධ වෙනවා. හොඳයි එහෙනම් අද දවසේ අපි සාකච්ඡා කරේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මේ වෙනකොට අපි කරපු දේවල් පිළිබඳ සාරාංශයක්. ඉතින් මේවා නැවත නැවත අහන්න පුළුවන් ස්වභාවය තියෙනවා. මම හිතන්නේ බෞද්ධ නාලිකාවේ YouTube channel ඔක්කොම බන් ටික එක දවසක් ඉවරනකොටම ඒවා අහන්න පුළුවන් විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන් ඒවා යොදවලා තියෙනවා ඒවා අහන්න පුළුවන් ඒ වගේම තවත් නොයෙකුත් ක්‍රමවේදයන් තියෙනවා ඉතින් මේ අයට පුළුවන් ඒවා භාවිතා කරලා ඒ පරණ බණ ටික ආයෙ ඕනනම් අහන්න නැත්නම් අලුත් වැඩසටහනට සම්බන්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා ඉතින් කොහොම නමුත් කමන්නේ හැම කෙනෙකුටම තමන්ගේ අවබෝධය ඇති කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා ශක්තිය, ධෛර්ය, වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද දවසේ මේ මැදිරියට ඇවිල්ලා අපි සමග එකතු වෙලා මේ ධර්ම සාකච්ඡාව සිදු කරපු මේ පින්නන්ත පිරිස ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති